Música මිසිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසිනි. Thank you. තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සන්තං වා අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්ඡං අත්තිමේ අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්ඡanti පජානාති අසන්තං වා අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්ඡං නත්තිමේ අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්ඡෝති පජානාති යථාච අනුප්පන්නස්ස උද්දච්ච කුක්කුච්චස්ස උපාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නස්ස උද්දච්ච කුක්කුච්චස්ස පහීනං හෝති තංච පජානාති යථාච පහීනස්ස උද්දච්ච කුක්කුච්චස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය ඉදිරියෙන් තියාගෙන සතිපට්ඨාන සූත්‍රය අනුව පවත්වාගෙන යන ලබන ධර්ම දේශනා මාලාවේ 16 වෙනි අංකයටයි මේ ආරම්භය ලැබුවේ මේ දක්වා අපි සතර සතිපට්ඨානයන්ගෙන් කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා කොටස් ගිවන් කරලා දැන් අපි හැසිරෙන්නේ ධම්මානුපස්සනා කොටසේ එහි අත්තා වූ පළවෙනි පර්වය නීවරණ පර්වයයි ඒ නීවරණ පබ්බේ අපි මේ තාකල් අනිකුත් සූත්‍ර කොටස් වලින් ඇති කරගන්න ලද සාධක සහිතව ඒ පළවෙනි නීවරණ තුන හඳුනාගත්තා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද කියලා. එයිනුත් ඒ කියවතාවේ අපි ඉදිරිපත් කරගත්ත තීන මිද්දය තීන මිද්ද වශයෙන් හඳුනා ගැනීමත් ඒ වගේම තීන මිද්දයට පත් වෙන්න කලින් හඳුනා ගැනීමක් කියන කාරණා වශයෙන් අනිත්‍යවට වඩා විශේෂත්වයක් ඇති බව අපි තේරුම් ගත්තා. ඒ වගේම තමයි අද අපි මේ ඉදිරිපත් කරගත්ත උද්දච්ච කුක්කුච්චයක් ඒ වගේම අද අපිට වෙලා තිබුණොත් බලාපොරොත්තු වෙමු ඊට පස්සේ තියෙන විචිකිච්ඡාව ගැන කතා කරන ඒ දෙකේමත් තියෙනවා ඒ වගේ මායාකාරී ස්වરૂපයක්. ඒවා හඳුනා ගැනීමට ඒවා විසින්ම ඉඩ නොතබමින් තමයි ඒවා පහළ වෙන්නේ. ඒ නිසා යෝගාවචරයක් කාමච්ඡන්දේ වැනි හඳුනා ගැනීමට ඉඩ තබාගෙන ඒ වගේම ව්‍යාපාදේ වැනි හඳුනා ගැනීමට ඉඩ තබාගෙන පහළ වෙන ඒ නිවර්ණ ධර්ම මතින් ප්‍රගමනයක් ප්‍රගතියක් ලබනකොට තමයි ටිකෙන් ටික ඇත්ත වශයෙන්ම මේ තීන මිද්දේ උද්දච්ච කුකුච්ච වගේ පහළ වෙන්නේ පහළ වීම පිළිබඳව දක්ෂතා පහළ වෙන්නේ ඒ නිසා මේකේ ක්‍රමිකතාවයක් තියෙනවා කාමච්ඡන්දය කියලා කියන්නේ අපි කාම වස්තුන් කෙරෙහි ඇති ආසාව ඒ ආසාව තියෙද්දිම මට දැන් ආසාවක් පහළ වුණා. බාහිර අරමුණකට හිත ගියා. මූල කර්මස්ථානේ හිත නැහැ කියන එක තේරුම් ගැනීමේ ශක්තියක් තියෙනවා. ඒ වගේම නැත්නම් අපි මූල කර්මස්ථානීය පිළිබඳ අප්‍රසාදයක් පහළ වෙලා ව්‍යාපාදයක් තරහක් නොසන්සුමේ නොමනා හිතක් පහළ වුණා නම් ඒකත් දැන ගැනීමට ආධුනිකයට වුණත් පුළුවන් ශක්තියක් තියෙන ඉඩ තියෙනවා. නමුත් මේ තීන මිද්දය නිදිමත ගතිය ඊටාත්ම වංචාකාරී ක්‍රමේ තමයි චිත්තසංතානෙට ඇතුල් වෙන්නේ. ආන් මේ වගේ තමයි මේ උද්දච්ච කුක්කුච්චයක් ඇතුල් වුණාට පස්සේ ඒ හිතේ සතිය පිහිටුවා ගන්න වීරිය කරන්ඩ කියන අවස්ථාව අකාමකා දමන ගතියක් තියෙනවා. ඒක නිසා උද්දච්ච කුක්කුච්ච කියන මේ උද්දච්ච කියන හිත කුක්කුච්ච කියන හිත කලින් දැනගෙන හිටියොත් ඒ වාගේ මේ සඳහා ඒ සඳහා කියලා අදහස් කරන්නේ එවැනි නීවරණ මතුණාට පස්සේ ඒ නීවරණ සඳහා කළ යුතු උපක්‍රම පිළිමතව දැනගෙන හිටියොත් වර එක හරියටම උද්දච්ච කුක්කුච්චේ පවතිද්දීම ඒ පිළිබඳව දැනගෙන මෙනෙහි කරමින් ගොඩ එන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. නමුත් ඒක බොහොම විරලයි. අන්න ඒ විරල වූ අවස්ථාවට සූර භාවයක් ඇති කරන්ටයි මේ ධර්ම දේශනා මාර්ගයෙන් කරුණු ප්‍රායෝගික කරුණු මූල ධර්ම කරුණු ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. කොහොම නමුත් අර මුලින් සාකච්ඡා කරපු ඒ නීවරණ ධර්ම තුනටම අදාළ මූලික කාරණා වශයෙන් මේ උද්දච්ච කුක්කුච්ච කියන ඒ අවිසිච්ච හිත උද්දච්ච හිත කියන එක පෙන්වන්නේ අලුගොඩකට ගලක් ගහපුවාම ඒ වියලි අලු වහාම උඩ පැනලා ඒ පරිසරය වසාගෙන ටික වේලාවකින් නැවතත් අර විසිරිච්ච විසිච්ච ආකාරයට තැම්පත් වෙනවා. එහෙම නැත්නම් හොඳට මූණ බලන්න පුළුවන් තරමට පැහැදිලිව තිබිච්ච දිය කඩකට හුස්ම රැල්ල වැදුනොත්, හුලම් පාරක් වැදුනොත් එහි මතු පිට දිය කඩ සැලී යාම නිසා අපි දකින ප්‍රතිබිම්බයේ පිළිබිඹුවේ කඩ කඩ වීමක් යනවා වගේ තමයි උද්ධච්ච හිත. ඒක අරමුණක ඉඳ දෙන්නේ. ඒක අරමුණකින් හිත පෙරලලා දානවා. පැත්තකට තල්ලු කරලා දානවා. ආන ඔය හිත භාවනා යෝගාවචරයේ විශේෂයෙන්ම කියනනම් ආධුනිකයට ප්‍රධානම තියෙන බාධාවක්. ඒ වගේ තමයි යෝගාවචරය බය කරනවා. භෝගාවචරය වියලවනවා. යෝගාවචරය මිලාන කරනවා. බලාපොරොත්තු සූම් කරනවා. ඒ තරම මේ උද්ධච්ච කුක්කුච්ච මේ කුකුස කියලා කියනනම් සැකේ කියන එකයි මේ වික්ෂිප්ත හිතයි මේ විචිකිච්ඡාව කියන්නේ සැකේ කුක්කුච්චය කියලා කියන්නේ විසිරිච්ච හිතයි මෙන්න මේ උද්දච්ච කුක්කුච්ච දෙකම තීන මිද්දේ වාගේම ඇත්ත වශයෙන්ම දෙකක් වශයෙන් සැලකිය යුතු දේවල් නමුත් එහි ඇති සමානකම නිසා අරමුණෙන් හිත පෙරලා දමන ගතිය නිසා මේ දෙකම එකට සංග්‍රහ කරලා තියෙනවා මෙන්න මේ සංග්‍රහ කරලා තියෙන මේ දෙකම වැඩ කරනකොට මේ වගේ තියෙන මේ විෂම විවිධ භාවය නිසා යෝගාවචරයා <clears throat> තමන් ඉන්න තැන පිළිබඳව අන්දමන්ද කරන ගතියක් තමයි තියෙන්නේ. මොනවා කරන්න ඕනද කියලා කල්පනා කරගන්නවත් බැරි තරම් තමන් භාවනා කරන්නෙක්ද කියන එක හඳුනා ගන්න බැරි තරම් අවුල් කරන ගතියක් තියෙනවා. එහෙම නමුත් මේ නීවරණය සඳහාත් ඒක නීවරණයක් වශයෙන් තේරුම්ගෙන ඒකට කඩාපනින්න නැතුව ඒකට ප්‍රතික්‍රියා නොකර අවබෝධ කර ගැනීමත් අර කලින් කියාපේවට වගේම වළංගුමයි. ඒකයි මේකේ කලින් සඳහන් කරන්නේ සන්තං වා අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්ඡං අත්තිමේ අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්ච කුක්කුච්ඡන්ති පජානාති. යම් අවස්ථාවක යෝගාවචරය දැනගත්තා නම් මගේ හිත අලු ගොඩකට දමලා ගාව ගලක් යවුව වෙලාවක වගේ දැන් හොඳටම වික්ෂිප්ත වෙලා විසිරිලා ඒ විසිරිලක් තියෙනවා ඒ ගැන පශ්චාත්තාවපයක් දැරීමකුත් තියෙනවා අවිශ්චිත ගතිය ආන්න ඒක දැනගත යුතුයි ඒ කාටද මේ විපස්සනායි භාවනා කරන යෝගාවචරයාට දැන් සමත භාවනා කරන යෝගාවචරයාට නම් අවශ්‍ය කරලා තියෙන්නේ මේ උද්දච්ච කුක්කුච්ච ප්‍රහාණය කිරීමයි පරිඋත්ථාන වශයෙන් ඇති වුණා වූ මේ උද්දච්ච කුක්කුච්ච කෙලෙසේ දුරු කිරීමට ව්‍යාපාර කිරීම සමත යෝගාවචරයේ ඇති ධානයක් සඳහා කටයුතු කරනකොට ඇති. මොකද විපස්සනා යෝගාවචරයට ඊට වඩා අභියෝග කර අභියෝගතර කාර්යභාරයක් තියෙනවා. ඒ මොකද අර අවිසිච්ච විසිරිච්ච ඒ ගැන පීඩාවටපත් වෙච්ච හිත මේ පීඩාවේ අවිසිච්ච බව තියෙද්දිම මෙන්න මේක නීවරණයක් මෙන්න මේ නීවරණේ ස්වභාව ලක්ෂණ මේකයි කියලා දැනගන්න එක තමයි අවශ්‍ය කරන්නේ. නමුත් මේක හේතු කරලා දෙන්න නම් වටහාලා දෙන්නම් ඉතාමත් අමාරුයි. ඒ මොකද යෝගාවචරය ආධුනික කාලේ අනන්ත අප්‍රමාණ ආසාවක් තියෙනවා සමාධි චෛතසිකයට. මේ උද්දච්ච කුක්කුච්චේ කියලා කියන්නේ සමාධි චෛතසිකේ වික්ෂිප්ත භාවයේ. අවික්ෂිප්ත භාවය තමයි සමාධිය. වික්ෂිප්ත භාවය තමයි මේ උද්දච්ච කුක්කුච්චේ කියලා නිසා සමාධිය කැඩෙනකොටම යෝගාවචරය ආධුනික යෝගාවචරය විපස්සනාව කියන එක දන්නේ නැති කෙනා හරියට චිත්ත පීඩ ඇති කරගන්නවා හරියට සැලෙනවා මේකට ඒ කාලෙ වෙච්ච හොඳ උපමාවක් මට මතකයි ඒ ඥානාරාම ස්වාමීන් වහන්සේ ගෙනහැර දක්වලා තිබුණ සරුවච්චන් වහන්සේ වැඩ ඉන්න කාලේ වෙච්ච සිද්ධියක් අස්සජී කියලා ස්වාමීන් වහන්සේ නමක් සමත භාවනා ඉතාම දක්ෂව කටයුතු කරා ඒ ස්වාමීන් වහන්සේට කැමැති කැමැති වෙලාවක ප්‍රථම ධානයේද ප්‍රථම ධානයෙන් ද්විතිය ධානයේද ද්විතිය ධානයෙන් තෘතිය ධානයේද තෘතිය ධානයෙන් චතුර්ථ ධානයේද කියලා ඒ ධානවල ඉහළට පහළට අවරෝහණ ආරෝහණ ක්‍රමයට වැඩ කිරීමේ ශක්තිය තිබුණ නිසා මම සතුටින් ගත කරා. මම ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරන කෙනෙක්. මගේ හිත නිවර්ණයයි යටපත් කරන්න පුළුවන්. මගේ හිත බොහොම කර්මන්නේයි, බොහොම කීකරුයි, කලල් මඩක් වාගේ ප්‍රබහස්වරයි සන්තෝෂයෙන් හිටියා. නමුත් අවසානයේ ඒ ස්වාමීන් වහන්සේ තදබල රෝගියකටපත් වුණා. පත් වුණාට පස්සේ අර වේදනා අධික භාවය නිසා ඒ වගේම වේදනාවෙන් තමන් මරණාන්තික තත්වයකටපත් වෙමින් පවතින බව දැනෙනකොට අර යටපත් වෙලා තිබුණු తాවකාලික යටපත් වෙලා තිබුණු නීවරණ ධර්ම බලවත්සේ මතුවෙන්න පටන් ගන්නවා. මතුවෙන්න පටන් අරගත්තට පස්සේ අර වෙනදා තිබුණ විදිහට ප්‍රතිභාග උපචාර උපචාර අපන වශයෙන් ඒ නිමිති පහළ වීමක් හෝ සමාධියට සමවැදීමක් හෝ එහෙම නැත්නම් ධානයකට සමවැදීමක් හෝ නැතුව හරි විපිලිසර තත්වයකටපත් වුණා. පත් වෙලා අන්තිමට ළඟ ඉන්න ස්වාමීන් වහන්සේනමට කතා කරලා සරුවච්චන් වහන්සේට පණිඩයක් ඇරියා අනේ මට පිහිට වෙන්න කියන්න මම දැන් මේ මරණ මොහොතටපත් වුණාට පස්සේ මාගේ ළඟ තිබුණු සියලුම ගුණ නැති වෙලා ඒ නිසා මම ඉතාමත්ම පීඩිත තත්ත්වයකටපත් වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ පණිවිඩය අරගෙන ගිය ස්වාමීන් වහන්සේ සර්වචන් වහන්සේට සකස් කරලා වැඳලා සඳහන් කරා ස්වාමීන් වහන්සේ අස්සජී ස්වාමීන් වහන්සේ ඉන්න තත්ත්වේ බොහොම කනගාටුදායකයි. ස්වාමීන් වහන්සේකමත් ආරාධනාවක් දෙන මට අනුකම්පා කරලා මං ඉන්න තැනට වඩින්නේ කියලා. පස්සේ සර්වචන් වහන්සේ වඩිනවා. පැඩලි වල ආනකොට ඉතින් ඈත ඉඳලම ඒ Tamanට වෙච්ච ඒ කරදරය හැබැයි කාටොල්ල ගැන මතක් කරනවා ස්වාමීන් වහන්සේ මට ඉස්සර මේ බොහෝම හොඳට මේ අවික්ෂේප භාවයේ හිතේ තිබුණා ධ්‍යාන වලට සමාදින පුළුවන්කම තිබුණා ඒ කාලේ මම බොහෝම ජයයට මහාන ධර්ම සම්පූර්ණ කරන කෙනෙක් වශයෙන් සතුටින් හිටියා මේ ලෙඩක් වුණා මම දැන් මරණාසන්න වේගෙන ඉන්නේ අනේ ස්වාමීන් වහන්සේ මට ඒ කිසිම ඒ හිතේ තිබුණු ඒ හොඳ ලකුණු නැතුව ගියයි කියලා. ඉතින් මොකද කියලා අහනවා. මගේ හිත වික්ෂිප්ත වෙනවා ස්වාමීන් වහන්සේ. ඉස්සර වගේ අරමුණේ හිටින්නේ නෑ ස්වාමීන් වහන්සේ. ඒ නිසා මට හිත සම්පූර්ණ දෙස් දෙන ගතියකට ඇවිල්ලා හිත බය වෙලා තියෙන, හිත චංචල වෙලා තියෙන, කම්පන වෙලා තියෙන කියලා. එතකොට සරුවචන දානවා අස්සජිය මේ අනිකුත් ශාසනවල වගේ උඹත් හිතාන ඉන්නවද මේ ශාසනයේ සාරය කියලා කියන්නේ සමාධිය කියලා. ඔන්න සමාධිය නම් සාරේ මේ වෙලාවේ කනගාටු වෙන්න වටිනවා. මේ ශාසනයේ සමාධිය නෙමෙයි නැත්තම් මේ ධාන වලින් ලබන අර්පණාව නෙමෙයි සාරේ. යම් ආකාරයකට තමන්ගේ හිතේ තමන්ගේ සීලය පිළිබඳව දෙස්තන ගතියක් තියෙනවා කියලා අහනවා. අනේ ශාංශ මගේ සීල කිසිම අඩුපාඩුවක් නැහැ. සීලය එහෙමයි. එහෙනම් මොනවද කතා කරන්නේ? සීලය තියෙනවා නම් ඕනම වෙලාවක සමාජයක් ඇති කරගන්න පුළුවන්. සීලය තියෙනවා නම් ඕනම වෙලාවක ප්‍රඥාවක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා සීලය පිළිබඳව මේ Tamanට දෙස් දෙන ගතියක් සැකයක් බයක් නැත්තම් ඒ සමාජයේ කියන මේ අතරමැදි தත්ත්වය ඔච්චර ලොකුට ගණන් කටයුතු කරන්න එපා. මේ ශාසනයේ සාරය වශයෙන් අනිකුත් ශාසනවල වගේ සමාධියම ගණන් ගන්නේ නැහැ කියලා අර ස්වාමීන් අස්වසන කතාවක් ඒ කාලේ සිද්ධ වෙලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් මේ අස්වසිල සිද්ධ වෙලා ඒක වාර්තා වුණාට ආධුනික යෝගාවචර හුඟක් කලාට දන්නේ නැහැ. යත් හැම වෙලාවෙදීම ඒ සමාධිය පොඩ්ඩක් හැලහැප්පෙනකොට උද්දච්ච කුක්කුච්ච භාවයට එනකොට හරියට සැලෙනවා. හරියට කම්පා වෙනවා. මේ කම්පා වෙන්න වෙන්න උද්දච්ච කුක්කුච්ච භාවය තව තවත් දියුණු තුණු වෙනවා දෙගුණ තෙඟුණ වෙනවා. ඒකයි අර කාමච්ඡන්ද ව්‍යාපාද වගේ චෛතසික නීවරණ වගේ නෙවෙයි මේ උද්දච්ච කුක්කුච්චත් එක්ක වැඩ කරන්නේ නම් යෝගාවචරයට සෑහෙන ප්‍රවීණත්වයක් අවශ්‍යයි. ඊටත් වඩා අර මුලින් අපි මතක් කරගත්ත විදිහට උද්දච්චයේ පහළ වෙච්ච වෙලාවේදී උද්දච්චයේ පහළ වෙලා කියලා දැනගන්න එක සමතයටත් වඩා විපස්සනාට බර දෙයක් ඊට වැඩිය මේ ගැඹුරු යෝගාවචරයකට තලසුණා යෝගාවචරයකට විපස්සනා යෝගාවචරයකටයි කි ක්‍රියාවක් ඒ නිසා මම මේ උද්දච්චයට කුක්කුච්චයට ප්‍රතික්‍රියා නොකර ඒක හතුරෙක් දුරු කළ යුත්තක් වශයෙන් නෙවෙයි දැන් මාතුල උද්දච්ච කුක්කුච්ච භාවයේ තියෙනවා කියලා දැනගන්නවා නම් ප්‍රයෝජන දෙකක් ලබන්න පුළුවන් එකක් උද්දච්ච කුක්කුච්ච කියන දෙකේ ගති ලක්ෂණ ස්වභාවික ලක්ෂණ දැනගන්න පුළුවන්. දෙක ඒකට විවේකීව උත්තරයක් හොයලා දීලා එම්බේරෙන්න පුළුවන්. ඒ මොකද මේකත් එක හැපෙන එකමයි මේක දියුණු පවුණු වෙන්න තියෙන හේතුව. ඒක නිසා යෝගාවචරය දැනගෙන තියෙන්න ඕනේ. මේ උද්දච්ච කුක්කුච්චත් එක්ක වැඩ කරනකොට ක්‍රම කීපයක් තියෙනවා. ඒ සෑම දෙයකම වැදගත් තමයි Taman ඉන්නේ මෙන්න මෙතනයි කියලා දැක දැනගන්න එක. අයලගේ වැඩ කරන්න හිතේ මේ උද්දච්චයි කියලා. උද්දච්චය කියලා කියන්නේ අවිශ්චිච්ච ගතිය. කුක්කුච්චය කියලා කියන්නේ ඒ මත ඇතිවෙනා වූ කනගාටුව. හිත වෙහෙස ගන්න ගතිය. පිළියම් හොයන ගතිය නෙවෙයි. ආන මේ දෙක ආවට පස්සේ ඒක දැනගන්න උත්සාහ කරනවා කියන එක හේතු කරලා දෙන්න බොහොම අමාරුයි. ඔය යෝගාචරයෙන් තෝරන කරලා තියෙන ඉක්මනට මේක නැති කරන්නයි. ඒක සාධාරණයි. ඒ මොකද ඒක නැති වෙච්චාම හම්බෙන අවික්ෂේප ගතිය බොහොම ප්‍රිය එළවෙන සුළුයි. ඒක නිසා යෝගාවචරයා කමඨහන් සුද්ධ කරනකොට මේ වැරදි පැත්තෙන් මේ කාරණාව අල්ලගෙන අවුල් කර ගැනීම නැතර කිරීම සඳහා කිචි උපදේශයක් දෙනවා. ගුරුවරුන්ගේ පහසුව පිණිසත් ඒ උද්දච්චයට එක විදිහකට ඒ සාධාරණ උත්තරයක් දීම සඳහා Taman පසුගිය දවසේ ඉඳලා නැත්නම් මීට කලින් කමඨාන් සෝද්ද කරපු දවසේ ඉඳලා අද දක්වා කපටාන් සුද්ධ කරන කාලය ඇතුළත හොඳටම හරිය පරියන්ක ගැන විතරක් කතා කරන්නයි කියලා කියනවා. ඒකෙත් යම් තැනකදී ද මූල කර්මස්ථානයේ මුදුන්පත් උනේ අන්න එතනින් කතාව පටන් ගන්නයි කියලා කියනවා. එහෙම නැත්නම් වැරදිච්ච තැනක් වැරදිච්ච කොනකින් පටන් අරගත්තොත් පැහැදිලිවම උද්දච්ච කුක්කුචේට තමයි පොහොර වැටෙන්නේ. ඒක නිසා නැවත නැවතත් ප්‍රශ්න අහන්න සිද්ධ වෙනවා යෝගාවචරයාගෙන් මොකද යෝගාවචරය කට උල් කරගෙන ඉන්නේ ඒ පරණ චෝදනා ටික ලයිස්ට් උඩින්ම ලියාගෙන. මෙන්න මේ ප්‍රශ්න දැනගන්න ඕනේ කියලා. ඉතින් මතු කරන්නේ නෝ මේවා තේරම යටපත් කරලා Taman එදා මෙදා තුර කරලා මූල කර්මස්ථාන ඉදිරිපත් වෙච්ච හරි ගිය පරියන්කේක මූල කර්මස්ථානයේ ඉදිරිපත් වෙච්ච වෙලාවේදී කොහොමද වැටුනේ කියන එක කියන්නේ කියලා. මේකටම අඩු ගානේ ධර්ම සාකච්ඡා නැත්නම් කමඨා සුද්ධ කිරීම වාර දෙක තුනක් කැප කරන්න වෙනවා උද්දච්ච කුක්කුච්ච බහුල යෝගාවචරීන්ට අනිත් අක්ක අත්තන්ට නම් කියනකොට ඒක තේරෙනවා ඒ වගේම කියන්න තරම් හොඳ දේවල් තියෙනවා ඒසා අවස්ථාව වැඩි හරියටනින් පටන් ගන්න උපදේශයේ දුන්නත් නැතත් නමුත් අර උද්දච්ච කුක්කුච්ච බහුල අත්තන්ට හොඳ දේෙන් පටන් ගන්න කියලා කියන එක නොකරෙන්න තියෙන අවස්ථාව වැඩි එකක් තමයි හිත කමඨහං සුද්ධ කරන දෙන උපදේශ මත පිරිසිදු නෑ. ඒව හොඳට අහගෙන ඉන්නේ නෑ. ඒ උපදේශයට ඉක්මවලා අර විපිරිසර ගමම නැවත නැවත නැවත නැවත කියවන පාන ගතියක් කියනවා. දෙක පරියන්කයෙන් පස්සේ තමන් හොඳයි කියලා හිතන ප්‍රතිඵල අඩු ගතිය නිසා අර නරක ප්‍රතිඵලයකින් පටන් ගන්නවා. අපි ඒ නිසා හිතමු යම් කිසි කෙනෙකුට මේ උද්දච්ච කුක්කුච්චයට නැඹුරු වෙන්නා වූ වේදනාවක් නිසා හෝ සද්දෝලින් බාධාවක් නිසා හෝ හිතවිලි බහුලකම නිසා හෝ භාවනාවේ ආරම්භය බැස ගැනීම දුර්වල අවස්ථාවක් උණයි කියලා. ඉතින් මේ යෝගාවචරය පටන් අරගන්නේ මට හරිම මේකෙන් කරදරයි. ඒක නිසා මුල් කර්මස්ථාන මට බැහැ ගන්න බෑ. ඒක නිසා මේ ශබ්ද එහෙම මේ වේදනා මේ හිතවිලි මට බාධා කරනවා කියලා ඒ දිගට ඒ කතාව කියනවා. ඉතින් ඒකකට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ඒ කාලය ඇතුළත මොනම අවස්ථාවකවත් Tamange මූල කර්මතාන හිත ගියේම නැද්ද? මූල කර්මතානට හිත පිහිටවන්නම බැරිද කියලා. එතකොට නම් මතක් කරනවා නෑ නෑ සමහර වෙලාවට විනාඩි 3 4 4 5 මූල කර්මතානේ හිටිනවා. හිටියට මොකද ආයෙත් අර වේදනාවම හිතවිල්ල මෙනවා ආදි වශයෙන් ඒ නඩුවම කියනවා. එතකොට අර මතු කරලා මතු කරලා නැවතත් හරි ගියේ එකේ විස්තර ටිකක් කියන්න කිව්වොත් ඒක නිකන් බොහොම අමෝරාවෙන් අකවැත්තෙන් ඒක පිළිබඳ තොරතුරු ටිකක් කියන්න. මොකද්ද මූල කර්මස්ථානේ? මොකද්ද කරව භාවනාව? මේ කතා කරන්නේ සක්මන ගැනද? පරියංකේ ගැනද? හොඳයි පරියංකේ නම් මේ කතා කරන්නේ පිම්බීම හැකිලිම ගැනද ආනාපානය ගැනද කියලා මුලටම ගෙනල්ලා කියන්න වෙනවා. ගෙනල්ලා තිබ්බට පස්සේ විස්තර කියනවා. විස්තර කියලා බලනකොට හොඳට පිරිසුදු කරලා බලනකොට තේරෙනවා ඒ යෝගාවචරයා තමන්ගේ මූල කර්මස්ථානේ මෙනෙහි කිරීම කරලා නැහැ. අර හොඳට පේන වෙලාවේදී ඒක තියා හොය බලන්න ඉන්නවා. බලන ඉඳලා ඒකේ අර ඇතුල් වෙන අවස්ථා පිට වෙන අවස්ථා වෙන වෙනම අත්දැකීමක් ඒවා පිළිබඳව විනිවිද දක්නා නිමග්න වෙනසලු බැස ගන්නාසලු දර්ශනයකුත් නැහැ මෙනෙහි කිරීමක් වෙලත් නැහැ ඒ නිසා අරමුණත් හිතත් අතර ලොකු ඉඩ පරාසයක් තියෙන නිසා හිතවිලි වලට වැද ගන්න තියෙන ඉඩ වැඩි සද්දයක් ආවම කලබල කරන්න තියෙන ඉඩ වැඩි වේදනාවක් පුංචි එකක් මත උනත් අරමුණ කලහප්පල දාන්න තියෙන ඉඩ වැඩි. ඒ වෙලාවේදී යෝගාවචර මතක් කරන්න වෙනවා Taman දැන් දන්නවනම් වරින් වර අරමුණට යනවා. නමුත් ගිහිලා ඉවරුනාට පස්සේ නැවතත් පුරුද්දට එක්ක හිතවිලි රාශි රාශි වශයෙන් එනවා. එහෙමනම් කරන්න තියෙන්නේ අරමුණට හරිය වෙලාවේදී මගේ තුල දැන් උද්දච්ච කුක්කුච්චේ නැතය. මේ වෙලාවේදී ඉදිරිපත් වෙච්ච අරමුණ හැකි තාක් දුරට සාදරව සමීපව නිරීක්ෂණය කළ යුතුය. ඒ නිරීක්ෂණය සඳහා ඍජුම ක්‍රමය තමයි මෙනෙහි කිරීම. මේ මෙනෙහි කිරීම පිළිබඳව විවිධ යෝගාවචරින්ගේ විවිධ මති මතාන්තර තියෙනවා. ඒ මති මතාන්තර වලට පටන් ගන්න කාලේ ඉඳ තියෙන එක මම නම් හිතන්නේ පුද්ගලික වශයෙන් කමක් නැහැ කියලා. නමුත් යම් ආකාරයකට යෝගාවචරයේකට මේ උද්දච්ච කුක්කුච්ච කියන හිත විසිරෙන ගතිය, ඒ අනුව හිත සැලෙන ගතිය වැඩි නම් අර නැවත නැවතත් මෙනෙහි කිරීමේ ක්‍රමය, මෙනෙහි කිරීමේ උපක්‍රමය, මෙනෙහි කිරීමේ යාන්ත්‍රණය මතක් කරලා දෙන්න වෙනවා. මතක් කළා නම් මොකද වෙන්නේ? හරි ගිය වෙලාවකට මූල කර්මස්ථාන ඉදිරිපත් වෙච්ච වෙලාවකට ඒක මෙනෙහි කරන්න කරන්න මූල කර්මස්ථානියත් හිතත් අතර පරතරය අඩු වෙන්නත් මූල කර්මස්ථානයේ දිහාවට මොසාදර බැල්මක් කරන්නත් හේතු වෙන්න ඉඩ තියෙනවා. මේ විතක්කය අරමුණට හිත නැංවීම කියන එකනේ කරන්නේ. වෙන විදිහකට කියනවා නම් දැන් මගේ ඉස්සරහින් තියෙන මූල කර්මස්ථානයයි. මගේ ඒක මූණට මූණ දාලා තියෙනවා. නීවරණ මොකුත් නැහැ. ආන්නේ ඒ බව තහවුරු කරනකොට ඒ බව මෙනෙහි කිරීමේ මාර්ගයෙන් ස්ථිර කරනකොට ඉන්නේ මූල කර්මස්ථානයේ බවට යෝගාවචරයට ශක්තියක් චිත්ත ශක්තියක් අදිෂ්ඨානයක් ලැබෙනවා යම් අවස්ථාවක මෙනෙහි කිරීම මූල කර්මස්ථාන තුන හිත පිට ගියා නම් මෙනෙහි නොකර ඉන්න වෙලාවට වඩා මෙතනදී වැරද්ද තේරුම් ගන්න තියෙන ඉඩ ප්‍රස්තාව වැඩි. එතකොට යෝගාවචර දන්නවා දැන් බැලිය යුතු අරමුණ නෙවෙයි පේන්නේ වෙන අරමුණකට ගියා කියලා දැනගන්න තියෙන ඉඩ වැඩි. මෙන්න මේ විතක්කය අරමුණට යොමු කරවීම තියෙනවා නම් ඒක තමයි ඇත්තටම යෝගාවචරය භාවනා කරනවා කියලා කරන්නේ. නැත්නම් යෝගාවචරය යුතුයකම. ජීජෙම මේ විතක් මේ උද්දච්ච කුක්කුච්ච තියෙන යෝගාවචරය එනතන සාමාන්‍යයෙන් තමන්ගේ හිත යම් වෙලාවක උද්දච්ච කුක්කුච්චේ මත උනා නම් මතක තියාගන්න ඕනේ මේ මෙනෙහි කිරීම මාර්ගයේ අරමුණ හරිය වෙලාවට එයත් එක්ක තියෙන සම්බන්ධකම මූල කර්මස්ථානයත් එක්ක තියෙන සුහදකම මූල කර්මස්ථානයත් එක්ක තියෙන මිත්‍රත්වය වැඩි කිරීම සඳහා නම් කිරීම නැත්තම් මේ ලේබල් කිරීම එහෙම නැත්තම් සල්ලක්ෂේති කියන විදිහට සලකුණු කිරීම මෙනෙහි කිරීම කරන්න එහෙම කරනවා නම් ඒ යෝගාවචරයට මේ මෙනෙහි කරන කරන වාරේ පිම්බෙන වෙලාවදී පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරනවා වම තියෙනකොට වම තියෙනවා කියලා මෙනෙහි කරනවා නම් ඒක හුරු කරගත්තට පස්සේ ඒක පුරුද්දක් කරගත්ත පස්සේ සෑම මෙනෙහි කිරීමක් පාසාම මොකක් හෝ අරමුණේ ලක්ෂණයක් මම බලා ගන්න ඕනේ කියලා තවත් පියවරක් ඉදිරියට කියන්න පුළුවන්. මම පිම්බෙනවා කියලා මෙනෙහි කරා නම් මෙනෙහි කරපු පිම්බීම මම වටහා ගත්තේ කොහොමද? මට වැටහුනේ කොහොමද? දැනුනේ කොහොමද? එතකොට හැකිලීමක් වෙනවා හැකිලීම කියලා මෙනෙහි කරනවා හැකිලීම මට වැටුනේ කොහොමද ඒක පිම්බීමෙන් වෙනස් වන්නේ කොහොමද ආදී වශයෙන් මෙනෙහි කිරීමේ දක්ෂතාවයක් ඇති වුණා නම් ඒ මෙනෙහි කරන කරන වාරයක් පාසා දැනගැනීමේ අරමුණ වටහා ගැනීමේ අරමුණේ ස්වභාවික ලක්ෂණ දියාවට විවෘත වීමේ වැඩි ප්‍රස්තාවක් තියෙනවා. එන්න මේ දෙකේ සංකලණය සමතුලනයේ සිටුනේ නැත්තම් යෝගාවචරය දැන හෝ නොදැන උද්දච්ච කුක්කුච්චයට තමයි ඉඩාරින්. ඒක නිසා මතක තියාගන්න ඕනේ උද්දච්ච කුක්කුච්චේ නැති කෙනෙක් නම් නැහැ. සමා අඩුපාඩුකම් තියෙනවා. සමාන්ට උඟක් එනවා සමාන්ට ටිකක් එනවා. කාටත් මේක තියෙනවා. ඒ එන්න හේතුව අරමුණු තුනී වේගන එනකොට විශේෂයෙන්ම තුනී වේගන එනකොට එක්කෝ මෙනෙහි කරන එක නම් මෙනෙහි කිරීම නතර කරනවා නැත්නම් මෙනෙහි නොකර හිටියොත් අරමුණු නැතිකම නිසා භාවනා හිත අරමුණු හොයාගෙන යනවා. වෙන තැන් වලට පෙරලී යනවා. එතකොට උද්දච්චය පහල වෙනවා. එහෙම නැත්නම් අරමුණු නැතිකම නිසා නිින්දට වැටෙනවා. තීන මිද්දේට වැටෙනවා. එතකොට උගාක් ශීතල වීම තීන මිද්දයක් වශයෙන් අධිකතර කලබල වීම උද්දච්ච කුච්චේ වශයෙන් උද්ගත්තොත් මෙන්න මේ දෙක අතරමැද මධ්‍යම ප්‍රතිපදා තමයි අරමුණ අරමුණ වශයෙන් මෙනෙහි කිරීම. අර දෙපැත්ත සංසන්දනය කරලා බලනකොට නම් තේරුම් අරගන්න පුළුවන් මේ මෙනෙහි කිරීමේ ක්‍රමය ඒ තරම්ම මධ්‍යස්ත වූත් ප්‍රශ්න එන්න කලින් ප්‍රශ්න වළක්වන්නා වූත් ක්‍රමයක්. ඒ නිසා උද්දච්ච කුච්ච කියන ප්‍රශ්න ඇති කෙනාට විශේෂයෙන් මතක් කරලා දෙන්න වෙනවා. ලේසිම උත්තරේ තමයි තමන් වැඩ භාවනා කරනකොට ඒ අරමුණ මෙනෙහි කිරීම මාර්ගයෙන් මේ විදිහට මෙනෙහි කිරීමේ තවත් අමතර ලාභයක් මෙතනදී මතක් කරලා දෙන්න පුළුවන් ඒ මොකද්ද අපි කියමු පිම්බීමක් පිම්බීමක් පාස මෙනෙහි කරන ඇතුල්වීමක් පිටවීමක් පලන කෙනෙක් නම් ඇතුල්වීමක් ඇතුල්වීමක් පාස මෙනෙහි කරන පිටවීමක් පිටවීමක් පාස මෙනෙහි කරන හැකිලීමක් හැකිලීමක් පාස මෙනෙහි කරන වම දකුණ වශයෙන් මෙනෙහි කරනවා මේ විදිහට ඒ අරමුණේම ආනාපාන යන කෙනා ඇතුළෙන් පිටිපස්සේ මෙනෙහි කරනවා කියන නිදර්ශනය ගනිමු. ඇතුල් කිවීම එනේන වාරේ ඇතුල් වෙනවා ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරන්න පටන් අරගත්තොත් යම් දවසක යම් චිත්තක්ෂණයක යෝගාවචරයට වටහා ගන්න පුළුවන් වෙයි. Tamange මෙනෙහි කිරීම අරමුණ පහළ වෙනවත් සමගම සිද්ධ වෙනවද? අරමුණ පහළ වෙන්න ඉස්සර වෙලා වෙනවද? අරමුණ පහළ වුණාට පස්සේ සිද්ධ වෙනවද කියලා. මේක සාමාන්‍යයෙන් බැලූ බැලමට පේන තනක් නෙවෙයි. මෙනෙහි කිරීම හුඟක් පුරුදු කරපු කෙනෙකුට විතරක් අහු වෙන කාරණාවක්. පුරුද්දට ගිරව්වාගේ මෙනෙහි කරන්න පටන් ගත්තොත් අරමුණ එන්නේ ඉස්සලත් මෙනෙහි කිරීම වෙන්න පුළුවන්. සමහර වෙලාවට Tamanට කාරණා වැටහිලා ඇතුල් වීමේ රඟ අත්දැකලා පස්සේ මෙනෙහි කිරීම වෙන්න පුළුවන්. තව සමහර වෙලාවට ඇතුල් වීමත් සමගම මෙනෙහි කිරීම වෙන්න පුළුවන්. මෙන්න මේකෙදී භාවනා ප්‍රගමණය වෙනකොට භාවනා දියුණු වෙනකොට ඇතුල් වීමත් හා සමගම පෙරපසු නොවි අප්‍රමාදීව මෙනෙහි කිරීම පිළිබඳව ඉතාමත්ම සියුම් එකලසක් එන්න පටන් ගන්නවා වෙන විදියකට මේක කියනවා නම් අපි භාවනාවේ මුල් කාලේ ස්වභාවයෙන්ම පොදු දෙන පොදු කාගෙත් తত্ত্বය පොදුවේ කතා කරනකොට අරමුණ පසු වෙලා ටිකක් ප්‍රමාද වෙලා තමයි අරමුණ අල්ලන්නේ. අපි පිම්බි ඇතුල් වීම ගන්නවා මේ වෙලාව ඇතුල් වීම. ඒ වගේම තමයි උද්දච්ච කුක්කුච්චේ පහළ වෙනකොටත් ඒවා වෙලා හිතට හානි වුණාට පස්සේ වටහා ගන්න. කාමයක් ඇති වෙලා කාමච්ඡන්දේ පහන ඒකත් ඇති වෙලා හානි වුණාට පස්සේ වටහා ගන්න. ව්‍යාපාදෙත් එහෙම උද්දච්ච කුක්කුච්ච තීන මිද්ද විචිකිච්ඡා සේරම. මේක හොඳටම පේන අල්ල ගන්න පුළුවන් තරම් තමයි මූල කර්මස්ථානේ අපි ගත්ත නිදර්ශනය හැටියට ඇතුල්වීම පිටවීම ඇතුල්වීම වෙනකොටම ඇතුල්වීම මෙනෙහි කරන තරම් ආරම්භක යෝගාවචරාගේ කර්මන්නේ භාවයක් නැහැ. ඒක ඩිංගිත්තක් පහුවෙලා තමයි කෙරෙන්නේ. නමුත් මේ බණ අහලා දැනගෙන හෝ නැත්නම් තමයි මේක වටහා ගත්තොත් ඇතුල් වෙනවත් හා සමගම මෙනෙහි කරන්න පුළුවන් නම් අරමුණත් මෙනෙහි කරන හිතත් අතර ඇති ඉඩපරතරය අඩු වෙන්න පටන් ගන්නවා. අඩු වෙන්න පටන් ගන්නකොට අරමුණට වෙස්පරලෙන්න කලින් අරමුණ පිළිබඳව කල්පනා සංඥා පහළ වෙන්න කලින් වික්ෂිප්තකම කියන උද්දච්ච කොක්කොච්ච පහළ වෙන්න කලින් වහාම මෙනෙහි කරන හිත එතෙන්ට ලං වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට සූර වෙන්න සූර වෙන්න නම් අරමුණේ මුල ඇති වෙන භාව වෙන ඇති වෙනකොටම උණු උණු වේම දැක ගන්න මට්ටමට ගියොත් නම් උද්දච්ච කුක්කුච්ච ඉන්නේ නැහැ විශේෂයෙන්ම චීන මිදෙන්නේ නැහැ මෙන්න මේ ඩිංගිත්තක් මුලදී පහුවෙන කතිය නිසා තමයි තීන මිච්ඡය හෝ උද්දච්ච කුච්චේන පටන් ගන්න. ඒක නිසා ආධුනික කාලේ නම් මෙච්චර ගැඹුරකට නැත්නම් මෙච්චර සවිස්තරව උපදේශ අවශ්‍ය නැහැ. නමුත් ප්‍රශ්නේ එනවා නම් මේකට උත්තර තියෙනවා. උත්තරේ මොකද්ද? ආධුනිකයා ආරමුණ මෙනෙහි කරන්න පමා වෙනවා. ඒක ස්වභාවයි. නමුත් මෙනෙහි කිරීමේ ආනිසංස දැනගෙන මෙනෙහි කිරීම හුරු කරගත්තොත් ඒ හදාගත්ත යාන්ත්‍රයේම යන්ත්‍රයේම වේග කැවීම මගින් අරමුණ එනවාත් හා සමගම මෙනෙහි කරන තරම් උනන්දු හිතක් එළඹිච්ච හිතක් එහෙම නැත්නම් අප්‍රමාදී හිතක් එනකොට අරමුණ දිහාට කඩාපනින්ට ලැහැත් වෙලා ඉන්නා වගේ අර ක්‍රීඩා තරඟයකට ගිහිල්ලා නැත්නම් දියුම් ජවන තරඟයකට ගිහිල්ලා සැරසෙන් එළවෙන් කියලා ඒ පුද්ගලයා මේ යන්න කියන විධානය දෙනවත් එක්කම ඉදිරියට පනින්න ලැහැත්ලා සිටිනවා අන්න වගේ මේ එළවෙන தત્ත්වය. නැත්නම් ආතාප වීර්ය එළවලා තියාගන්න ගතිය. අප්‍රමාදී බව එළවා තබා ගන්න ගතිය රත් වෙන කොටයි හරියන්නේ. දක්ෂකම තුල මේ හරියන්නේ. සාර්ථකත්වය තුල මේ හරියන්නේ. ආන්න මේ පැත්තට ඩිංගක් හෝ ප්‍රගමනයක් එනවා නම් ඒ කියන්නේ අරමුණ එනවා තා සමගම මෙනෙහි කරන තරම් එළඹ සිටි ගතිය. මේ සතියේ තියෙන එළඹ සිටි සීය කියලා කියනකොට ඔය එළවෙන ගතිය එල්ලව පවතින ගතිය ඊටාම වැදගත් වෙනවා. මේක තියෙනවා නම් උද්දච්ච කුක්කුච්චත් එක්ක එල්ලම් කරන්න පුළුවන්. උද්දච්ච කුක්කුච්ච එනවා දකින්නකොටම හුඟා කීට කලින් අපි දැනගන්නවා මෙනේ කිරීම නතර වෙලා. ආ එහෙනම් උද්දච්ච කුක්කුච්ච දැන් තියෙනවා. ඒක පිළිබඳව මම දැනගත්තා. දැන් උද්දච්ච කුක්කුච්චත් එක්ක වැඩ කරන්න හදනවා කියලා තමයි හිමීට අරමුණ නැවත මෙනේ කරන්න පටන් ගන්න. මෙනේ කරන්න පටන් ගන්න අපි හිතමු යම් ආකාරයකට උද්දච්ච කුක්කුච්චේ බල බෙන්දලා මෙනෙහි කිරීම සාර්ථක වෙනවා නම් දැනගන්න ඕනේ ආය අවස්ථාවක් නොදීම පිණිස මෙනෙහි කිරීම අරමුණ එනවත් සමගම මෙනෙහි කරන්න ඉදිරියට යනවා. ඉදිරියට නොගියොත් නැවතත් උද්දච්ච කුක්කුච්ච අවස්ථාව ගන්න. එහෙම නැත්නම් මේ අදාළ නැති වෙන්න පුළුවන් නමුත් හුඟක් සීතල වෙනවා නම් තීන මිත්‍ය අවස්ථාව ගන්න ඉඩ තියෙනවා. මෙන්න මේක සාර්ථක කරගත්තට පස්සේ මෙන්න මේ කියන පියවර අරමුණ එනවාත් හා සමගම මෙනෙහි කිරීමේ දක්ෂකම දන්න කෙනා රත් වෙච්ච වෙලාව යකඩ තලා ගන්නවයි කියලා කතාවක් තියෙනවා කම්මල් කාර්යයන් අතර. අරමුණ මතුවෙනවත් හා සමගම පුදුම රස්නයක් තියෙනවා. ඒකේ ධාතු ගුණ ඉතාමත්ව ප්‍රකටයි. ඒ වෙලාවෙම දැනගත්තොත් අරමුණ එනවත් හා සමගම එළඹ සිටි සීයෙන් අප්‍රමාදීව ඉඳලා දැනගත්තොත් ඒ අරමුණ විස්තරලෙන්න කලින් විවිධාකාරට මාරු වෙන්න කලින් දැක ගැනීමේ ශක්තිය තියෙනවා. එහෙමනම් මේ මෙනෙහි කිරීමත් හා සමගම එහි ඇති ස්වභාවික ලක්ෂණ දැන ගැනීමට ඉඩ ප්‍රස්තාව වැඩි. මෙන්න මේ ටික එකලස් වෙලා එනකොට යෝගාවචරයට පේන්නේ භාවනා කරනවට වැඩිය වේගයෙන් භාවනාව වෙන්න පටන් ගන්නවා. ඒ කොහොමද මේක වෙන්නේ කියලා හුඟක් වෙලාට දන්නේ නැහැ. වෙන්නේ මොකද අරමුණ එනවාත් හා සමග මෙනෙහි කිරීමේ සූර භාවය දැන හෝ නොදැන ඉෂ්ට වෙන එකයි. මම මගේ අර්ථකථනය හැටියට මෙන්න මේ අරමුණ එනවා තා සමගම එල්ලවි මෙනෙහි කිරීමේ ක්‍රමය තමයි මම මේ යෝනිසෝමනසිකාරය කියලා අර්ථ දක්වන්න කැමතියි. මානසිකාරය කියලා කියන්නේ අරමුණ ඇවිල්ලා ටික වේලාවක් ගියාට පස්සේ මෙනෙහි කරන ක්‍රමය. මේ ටික වේලාවක් කියලා කියන්නේ තප්පර ගණන් පැය ගණන් නෙවෙයි චිත්තක්ෂණය. යම් වෙලාවක අරමුණ එනවත් හා සමගම ඒකට එළඹව මෙනෙහි කරන්න පුළුවන්. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. අරමුණේ උණු උණුවේ එනකොටම මෙනෙහි කරන ගතිය. එහෙම වුණා නම් අරමුණ මත පටලවා තේරුම් ගන්න වරදොල තේරුම් ගන්න අවස්ථාව අඩුයි. එතකොට අපි වහා මධ්‍ය ප්‍රතිපදාවට වැඩෙනවා. වහාම මේ උද්දච්ච කුක්කුච්ච තීන මිද්ද වගේ දේවල් එන්න කලින් හිතට ආරක්ෂාවක් සලසලා දෙනවා වෙනවා. මේ ආරක්ෂාව තුළින් අරමුණට கிඳා බහින ගතිය අරමුණේ ස්වභාවික ලක්ෂණ මේවට කියනවා ධර්ම ඕජාව කියලා අරමුණේ තියෙන ධර්මතාවල ඕජාව හොඳට වැටහෙන්න පටන් ගන්නවා එතකොට ඇතුල් වෙනකොට එහි යත්තා වූ එක ඇතුල් වීමක් ඇතුළේ ඇතුල් වීම රාශි රාශි තියෙන බව. ඇතුල් වීම කියලා කියන්නේ එක වැඩක් නෙවෙයි එක ක්‍රියාවක් නෙවෙයි ක්‍රියාවලියක්. පිට වෙනවා කියලා කියන්නේ එක ක්‍රියාවක් නෙවෙයි ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය මෑද හරියදී අපි දැක්කේ මෙතෙක්කල් දැන් යෝනිසමනි කාය ඉදිරියපත් වෙනකොට නැත්නම් මෙනෙහි කිරීම සූර වෙනකොට එනකොටම මෙනෙහි කරන්න පුළුවන් ශක්තිය එනවා. ආන්න එතකොට තමයි අරමුණේ ඇත්ත ඇති හැටි දැක ගැනීමට අප තුල වැඩි ප්‍රස්තාවක් ලැබෙන්නේ. මේක සාමාන්‍යයෙන් කියන්නේ අරමුණ ඇවිල්ලා පොඩ්ඩක් පමා වෙලා අරමුණ මෙනෙහි කරන අවස්ථාව තමයි නාම රූප පරිච්ඡේද ඥාන වශයෙන් පෙන්වන්නේ. එතකොට අරමුණ තමයි රූප ධර්මය. මෙනෙහි කරන හිත තමයි නාම ධර්මය. ඒ තරමටම ඥානයක් ඒ වෙලාවේ තියෙනවා. ඒ කියන්නේ අරමුණට මුණ දාලා. නරක තනක් නෙමෙයි. නමුත් මෙතනම හිතියර කවදාකවත් ප්‍රගමනයක් දියුණු වෙන්නේ නැහැ. යෝගාවචරය මෙතෙන්ට ආවනේ විශේෂයෙන්ම උද්දච්ච කුච්ච ආනිද ආදීනව දන්නවනේ. එහෙමනම් කරන්න තියෙන්නේ වේග කරන්න ඕනේ මෙනෙහි කිරීම නැත්නම් හදි ඉක්මන් කරන්න. අප්‍රමාද කරන්න. කරනකොට අරමුණේ මුලත් එක්කම මැද දැනගන්නා ගතියට එනකොට කියනවා පච්චේ පරික්ඛා ඥානය කියලා. මේකට ධම්මත්ථಿತಿ ඥානය කියලා කියනවා. අරමුණට හේතුව නැත්නම් අරමුණ මතුවේගෙන එන ආකාරය පවා දැකින් තේරෙනකන් පටන් ගන්නවා. එතකොට මෙනෙහි කරන හිතත් මුලට මුලට ඇදෙන ගතියක් එනවා. මේ වෙලාවට තමයි යෝගාවචරයට නිකන් කස කැවුනා වාගේ, වේග කැවුනා වාගේ එහෙම නැත්නම් Java කැවුනා වාගේ නිකන් කපුවක් මන්තරේ හොඳ කියාගෙන ඒකට මායම් වුණා වාගේ පරල වුණා වාගේ අල්ලගෙන එන්න පටන් අරගන්න. මොකද භාවනා 아무තු රසයක්. ඒ ධර්මයේ 아무තු ඕජාවක් තේරෙන්න පටන් ගන්නවා. එතකොට පටිච්චසමුප්පාදයේ පිළිබඳව ලොකු අවබෝධයක් මේ නිසා මේ දේ වෙනවා. මේ නිසා මෙහෙම වෙනවායි කියලා හැම රූප ධර්මයකටම හේතු වෙච්ච කාරණාව ඩිංගිත්තක් පේන්න පටන් ගන්නවා. නාම ධර්මයටම හේතු කාරණා ටිකක් පේන්න පටන් ගන්නවා. අර උද්දච්ච කුක්කුච්චේ ආදී නාස්තිකර අධික වේග වෙනුවට අරමුණට ඇතුළට කිඳා බැහැලා එහි යත්තා වූ ධර්මෝජාව තව තව පේන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරයාගේ සතිය වෙනකට වඩා ජවාධික වෙනවා. සමාධිය ඉස්සල චිත්තක්ෂණේ සමාධිය මේ චිත්තක්ෂණයට ගෙනල්ලා අතාරිනවා. මේ චිත්තක්ෂණේ සමාධිය ඊගාව චිත්තක්ෂණයට ගෙනල්ලා අතාරිනවා. දිගින් දිගට දිගින් දිගට සමාධිය එන පටන් ගන්නවා. ක්ෂණික සමාධිය කියන එකට හුරු වෙනවා. කොච්චර දුරට හුරු වෙනවද කියලා කියනවනම් ඒ වෙලාවේදී අරමුණු මාර වුණත් අපි හිතමු මූල කර්මස්ථානය කියන ඇතුළේ මෙනෙහි කර කර ඉන්නකොට ඒක නැතුව කියලා හිතවිල්ලක් ආවත් ඒ හිතවිල්ල මතත් අරතරම වේගයෙන් ගිහිල්ලා හිතවිල්ල මෙනෙහි කරගන්න නැත්නම් ඒක ඕජාව ලබා ගන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. මේන්න මේ විදිහට වෙලා දිගට මේ தত্ত্বය පුරුදු වෙනකොට තමයි අරමුණේ මුලක් දැකලා පුරුද්දට දැකපු මැදක් දැකලා අවසානයක් දැක ගන්න පුළුවන් තරමට ආවට පස්සේ අන්න කියනවා හිත දැන් විපස්සනාට සූදානම්. දැන් අරමුණක මුල මැදක දැකීමේ ශක්තියක් තියෙනවා. එතකොට කියනවා සම්මස්වර ඥානය කියලා කලාප වශයෙන් කලාප වශයෙන් සම්මස්නේ කරන්න පටන් ගන්නවා. මේ කියන්නේ උද්දච්ච කුක්කුච්ච හාත්පසම වෙනස් පැත්ත. මෙන්න මේ විදිහට අරමුණ එනකොටම අරමුණ දිහාට සාතර බව නැත්නම් හැමදාම උද්දච්ච කුක්කුච්චේ පාර වීම සිද්ධ වෙනවා. ඒකට හේතුව මොකද? අර මිනී කිරීමේ යාන්ත්‍රණය හදිස් අවශ්‍යතාවයේ හැටියට අප්‍රමාද කිරීමේ වැඩපිළිවෙල දන්නේ නැති කම නිසා. යම් ආකාරයකට මිනී කිරීමේ යාන්ත්‍රණය මුලින් සාමාන්‍ය වේගයෙන් ගිහිල්ලා හොඳ වීර්යවන්ත ආතාප වීර්යවන්ත එහෙම නැත්නම් අප්‍රමාදී වීර්යයකටපත් වුණාට පස්සේ ඒ අරමුණේ හොඳ මුලමැද ආග වශයෙන් එහෙම නැත්නම් ස්වභාවික ලක්ෂණ වශයෙන් අරමුණේ අත්‍යන්ත ලක්ෂණ දැනගැනීමේ වේගය වැඩි වේගන වැඩි වේගන එනකොට ඒ යෝගාවචරයාගේ මේ තාම විපස්සනා කියන්න බැරි වුණාට ඥාන પરම්පරාවකට විලී ගන්න ගතියක් බැස ගන්න ගතියක් එන්න පටන් ගන්නවා. මේන මේ ධර්ම එනවා නම් යෝගාවචරයට පුරුද්දක් ඇති වෙනවා දක්ෂකමක් ඇති වෙනවා දැන් Taman ඒ උද්දච්ච කුක්කුච්චර ප්‍රතිපක්ෂ ධර්මයට උද්දච්ච කුක්කුච්චෙන් කියන්නේ අරමුණ මතු පිටට හිත ඇදගෙන යන එකයි. මේ කියන අරමුණේ මුලක් දකිමින් අරමුණ දකින්න ගතියට අපි කියන්නේ අරමුණ ඇතුළට හිත ඇදගෙන යන ගතියයි. අරමුණට හිත කිඳා බසින ගතියයි. අරමුණේ හිත නිමක්න වෙන ගතියයි. ආහන ඔය ධර්ම දෙක තේරුම් ගත්තට පස්සේ සමහර විටක යෝගාවචරලා තියෙනවා මේ අරමුණ ඇතුළට කිඳා බහින විපස්සනා ගතිය ඔන්න උදේ වරුවේ හොඳයි. නමුත් හැන්ද වෙනකොට ඒක හොඳ නෑ උද්දච්ච කුක්කුච්ච වැඩි වෙනවා. තව සමහර යෝගාවචරණ උදේ වරුවේ ඇතුළට කිඳා බහින ගතිය අඩුයි හැන්දෑ වරුවේදී මේක ලැබෙනවා. ආනේ විදියට Tamanට මේ ඇත්ත ඇති ඇති හොඳට විවිධකේ බලන හිටියොත් දැක ගන්න පුළුවන් තමන්ගේ චරිත ලක්ෂණ වල හැටියට දේශගුණික තත්ත්ව වල හැටියට ඒ වගේම පටන් ගන්නකොට හිතේ පවතින ආ වූ සංඥා තත්ත්ව වල හැටියට කොයි වෙලාවෙදීද අරමුණේ ඇතුළට கிඳා බහින තත්ත්වයක් ගන්න පුළුවන් වෙන්නේ අන්නේ වෙලාවේදී කලදුටු කල වලහියකම් කිව්වා වගේ වහ වහ ඒ අරමුණට බැස ගැනීමේ ශක්තිය ඇති කරගන්න තරම් යෝගාවචරය සූර වෙන්න ඕන මොකද ඒ තරම්ම මේ උද්දච්ච කුක්කුච්චේ භයානකයි ආවොත් ලොකු හානියක් කරනවා අන්නේ හානියට නොතබා අරමුණ හරි ගිය වෙලාවේදීත් මෙනෙහි කිරීම වහ වහ සිද්ධ වෙන අවස්ථාවේදීත් යෝගාවචරයා හරියට ගොඩ ගොවිතැන් කරලා වැහි වැහි වතුරෙන් කුඹුරු ගොවිතැන් කරන මිනිස්සේ වැහපු දවසේම සීගම් සීගම් කියලා Tamange කෙතහා ගන්නවා වගේ ඒ ධර්මෝජා වෙන අවස්ථාව පාවා දෙන්න නරකයි. පැහැර හරින්න නරකයි. මට වෙලාව කැම ගන්න යන්න තියෙනවා. මට මේ වෙලාව අසෝල හම්බෙන්න යන්න තියෙනවා. මට වෙලාව පුංචි වේදනාවක් තියෙනවා. ඒවා ගණන් ගන්න නැතුව ආනර ගොඩ වැහි වතුරෙන් ගොවිතැන් කරන ගොවියා හරියටම වැස්ස වෙලාවේ Tamange කුබරහා ගන්නවා වගේ වහ වහා මේ කටයුත්ත කරන්න දැනගන්න ඕන. එහෙම දැනගත්තේ නැත්නම් නිතරම මේ උද්දච්ච කුච්චත් එක්ක හැපි හැපි වටිනා කාලේ. නාස්ති වෙන්න ඉඩ තියෙනවා. මොකද හේතුව අරමුණ ඉදිරිපත් වුණත් ඒකේ නිමග්න වෙන හැටි කිමිද ගන්න හැටි යෝනිසෝමනසිකාරය පවත්වන හැටි දන්නේ නැති කම නිසා. ඒක නිසායි හැම වෙලාවෙදීම කමඨහං සුද්ධ කරන්නේ කොලෝ ලීලා තියෙන්නේ අරමුණක් විස්තර කරනකොට අරමුණ කියන්නේ මෙනෙහි කරපු හැටි කියන්නේ වටහාගත් හැටි කියන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා බිම්බියේ මේ ඇතුල්ලිම ඇති වුණා මම ඇතුළුණා කියලා මෙනෙහි කරුවා මට සීතල හුලං රැල්ලක් වැටුණා. නැත්නම් හුලං රැල්ල වදින එක සීතලට වැටුණාට හැපීමක් වැටුණා. එතකොට පිටවීම සිද්ධ වුණා. මම පිට වෙනවා කියලා මෙනෙහි කරා මට හැපීමක් බාහිරයට යන හැපීමක් නැත්නම් උණුසුම් වාත ධාරාවක හැපීමක් නැත්නම් කේටි හැපීමක් වටුණා. ආන එතකොට හොඳට ඕම දන්නවා ඒක පිළිබඳ හරස් ප්‍රශ්න අහන දෙයක් නැහැ. ඇතුල්වීමෙන් පිටවීමෙන් හිත පිට ගිහිල්ලා නැහැ විතරක් නෙවෙයි දෙක අතර තියෙන වෙනස පවා තේරෙනවා. මේ தත්ත්වේ ඉන්නේ ඉන්නවනම් කවදාකවත් මේ උද්දච්ච කුක්කුච්චාති දේවල් වලින් පහර බැට පහර අදින්නේ නැහැ. ඒක නිසා යෝගාවචරයා පටන් ගන්න වෙලාවෙදීම ඇතුල්ීමේ පිටවීමේ වෙනස ප්‍රකට වෙලාවෙදීම මේ මෙනෙහි කිරීම වහාම ක්‍රියාත්මක කරනවා නම් ඉස්සරහට යන්න යන්න ඒක වේග කැවීම මාර්ගයෙන් උද්දච්ච කුක්කුච්චයට එන්න නොදී සතියේ එළඹ සිටි ගතිය අප්‍රමාදයේ වෙනදාට වඩා නොතිබිච්ච අප්‍රමාදිකේ යනකොට තමයි එක විනාඩියෙන් දෙකෙන් හිත විපස්සනා ඥාන වලට බැස ගන්න පුළුවන් ශක්තියක් එන්නේ. එහෙම ගිහිල්ලා යම් වෙලාවක අරමුණක මුල මැද අග කියන විදිහට අරමුණට හොඳට කිසිසේත්ම අරමුණේ සැලෙන්නතෝ බලන්න පුළුවන් තත්ත්වයට එනකොට විපස්සනා පිළිබඳ උගන්වන ගුරුවරු කියනවා මේ හිතේ වේගය සමත යෝගාවචරයාගේ ප්‍රථම ධානය යෝග වේගයට සමානයි කියලා. එතකොට විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන විපස්සනා අංග ලක්ෂණ පහළ වෙන පටන් ගන්නවා. විතක්කය කියලා කියන්නේ අරමුණ මෙනෙහි කිරීම. විචාරය කියලා කියන්නේ ඒ අරමුණ පිම්බීම නම් හැකිලීමේ වෙන්කොට දැනගන්නා ගතිය. හැකීම නම් පිම්බීමේ වෙන්කොට දැනගන්නා ගතිය. ආස්වාසය නම් ප්‍රස්වාසයේ වෙන්කොට දැනගන්නා ගතිය. ප්‍රස්වාසය නම් ආස්වාසයේ වෙන්කොට දැනගන්නා ගතිය. තමන්ගේ හිතේ උද්දච්ච කුක්කුච්ච ආදී නැති බව දැනගන්නා ගතිය ආදී ඒ ਵਿਚාරයේ පවතින විමසුන් නොවන පවතින. විමසුන් නොවන පවතිනවා නම් අපි ඊගාට කතා කරන බලාපොරොත්තු වෙන සැකයටත් ඉඩ නැහැ. මේ විමසුන් නොවන නැත්තම් සමාජ යෝගාචර කෙලිම ප්‍රශ්න කරන ස්වාමීන් වහන්සේ මේ ආනාපානය කළ මොනවද මේ බලාපොරොත්තු වෙන්නේ? අපි කුමකට එල්ල කරලාද භාවනා කරන්නේ? ඇයි මේ සක්මන් කරන්න අපි පෙළඹෙන්නේ? මොකටද සක්මනේ බලාපොරොත්තු වෙන දේ? ආන්නේ වගේ ඒ කරන්න ඉස්සරළම තමන් කරන දේ පිළිබඳ එල්ලයක් නැති ගතිය සැක ගති පහළ වෙනවා. අපිට අවශ්‍ය වෙලා තියෙන විපස්සනාවේදී ඇත්ත ඇති ඇති දැක ගන්න. ඇත්ත ඇති ඇති දැක ගන්න නම් අරමුණ නැත්නම් සංසිද්ධිය සිදු වෙනකොටම එතනට අපි එළඹිලා බලන ගතිය තියෙනවා. මේකට උපමාවක් දෙනවා නම් මේ පාපන්දු ක්‍රීඩාවේ යෙදීන ඇත්තෝ බෝලේ තමයි ළඟට ආවට පස්සේ පොඩ්ඩක් තෙපර බාණ්ඩ යන්න තරකයි. වහාම ඊගාව ප්‍රතිමල්ල වෙන්න ඉස්සෙල්ලා ඒ පිළිබඳ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේම Tamanගේ සීමාවේ නැතුව බෝලේ තිබුණත් එහා පැත්තේ ඒක දිහාම යොදාගත්ත හිතකින් ගත කරන්න ඕනේ. ඒ වෙලාවේ දැන් මයිලකට බෝල එනකන් ටිකක් මම විවේක ගන්නම් කියලා බෑ. බියොන් ද බෝල් කියලා කියනවා. ඒ වගේ අරමුණ දිහාට එළඹ සිටි ගතිය තියෙන්න ඕන. එහෙම නැත්නම් බඩුවක් අරගෙන හොරකම් කරන දුවන හොරෙක් පිටිපස්සේ අල්ලගෙන ගිහිල්ලා ඒ හොරාට දුවන්න බයින්න බැරි වෙන විදිහට කිටි කිටි බතලා අල්ල ගන්නවා වගේ අරමුණ එන්නකොටම දැක ගන්න එක තමයි මේ විචිකිච්ඡාව උද්දච්චය නැති කරන්න තියෙන ක්‍රමය. ඒක නිසා ඊට කල්ලාතුවම මෙනෙහි කිරීම අඳුනලා දීලා තියෙනවා. ආ මේ විදිහට ගියොත් ඒ සම්මතන ඥාන අවස්ථාවේදී මේ විතක්ක ਵਿਚාර දෙක මොනවටද අරමුණට හිත අරමුණ හිත මෙනෙහි කිරීමත් මෙනෙහි කරපු දේ දැන ගැනීමත් කියන මේ කාරණා දෙක එනකොට මේ සමත ධානයක වගේ ප්‍රීති පහළ වෙන්න පටන් ගන්නවා. අරමුණ බලාගෙන ඉන්නකොට කිලිපොලාගෙන එන තරම් කුමුදාලන තරම් පුදුමාකාර සතුටක් කුදුමාකාර යාදෙන ගතියක් තියෙනවා. ඒ වගේම සුඛයක් තේරෙන පටන් ගන්නවා. ඊ타ත්ම කීකරුව විතක්ක ਵਿਚාර වැඩ කරන නිසා අරමුණේ කාන්තිමත් ගතියක් වැටෙනවා. අධික වේගයක් අරමුණේ තියෙන්නේ. එක පිම්බීමක් ඇතුළේ පිම්බීම රාශියක්, එක ඇතුළේීමක් ඇතුළේ ඇතුළේීම රාශියක්. පියවරක් බලුවත් සක්මනේදී එක පියවරක් ඇතුළේ එසවීම රාශියක්, යැවීම රාශියක් වශයෙන් දකිද්දිත් හුදුට අරමුණට අල්ලලා යන්න පටන් ගන්නවා. ආනේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව එනකොට ඇති වෙන ඒකාග්‍රතාවය තමයි කන මත්තක් ඨිතික සමාධි කියලා කියන්නේ. විපස්සනා සමාධිය කියලා කියන්නේ. කන මත්තක් ඨිතික සමාධි කියන්නේ කනික සමාධි කියන එකට අර්ථය දෙන කන මත්තක් ඨිතිකෝ සමාධි. තේච ආරම්මනේ නිරන්තරං ඒකාකාරේන පවත්තමානෝ පටිපක්ඛේන අනබගූතෝ අප්පිතෝවිය චිත්තං නිච්චලං තපේති කියලා මේක බුද්ධ වචනයක් නෙවෙයි අටුවා පාඨයක්වත් නෙවෙයි ටීකාචාරින් වහන්සේලා පෙන්ලා දීලා කියනවා එන එන අරමුණ විශේෂයි මේ ක්ෂණික සමාධිය පිහිටවනවා නම් ආරම්මනේ නිරන්තරම් පවත්තමානෝ පිම්බීම නැත්තම් අපි කියන ඇතුල් වීම ගන්නවා මේ ආස්වාසය ගන්නවා නම් එන එන ආස්වාසයක් පාසා නිරන්තරව මෙනෙහි කිරීම පවත්වනවා ආරම්මනේ නිරන්තරම් පවත්තමානෝ ප්‍රතිපක්ෂේන අනබිභූතෝ මේ උද්දච්ච කුක්කුච්ච වගේ දේවල් වලට එන්න දෙන්නේ හොඳට මෙනෙහි කරනවා නීවරණ කියන නීවරණ වශයෙන් නිදිමතේ ඉන්නේ නැහැ. අරමුණ කෙරේ ආශාවක් තරහක් එන්නේ නැහැ. සැක එන්නේ නැහැ. නීවරණ අයින් වෙනවා. එතකොට අර්පණා සමාධියකසේ හිත නිශ්චල වෙන්න පටන් ගන්නවා. වේගෙන් වැඩ කරන හිතකුත් වේගෙන් වැඩ කරන අරමුණකුත් දෙක වේග සම්පාත වෙනකොට හරියට නිශ්චල වුණා වගේ තමයි පේන්නේ.